කොහොම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ සතිමත් බවින් සිටීම පමණක් ප්‍රමාණවත්ද? එයින් අවබෝධ වන්නේ විදර්ශනාවද? නෑ සතිමත් බව කියන එක එහෙම නැත්නම් සතිය කියන එක අපි මීට ඉහතදී බොහෝ ආරවල කතා කළා. සතිය දියුණු කළ යුතු ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒකග්ගතා මූලික සතිය, අනිත් එක තමයි ප්‍රඥා මූලික සතිය. එහෙම නැත්නම් ඒකාග්‍රතාවය වැඩෙන විදිහට සතිය පාවිච්චි කරන්න පුළුවන් ප්‍රඥාව වැඩෙන විදිහට සතිය පාවිච්චි කරන්න පුළුවන් ඒකාග්‍රතාවය වැඩෙන විදිහට සතිය පාවිච්චි කිරීමේදී අපට ගොඩාක් දේවල් ඕන නැහැ යම්කිසි එක් අරමුණක් නැවත නැවත නැවත නැවත සිහි කිරීම සති කියලා කියන්නේ සිහි කරනවනේ එතකොට ඇලීම් ගැටීම් වලින් තොරව උපාදානයෙන් තොරව එක් අරමුණක් නැවත නැවත එකම විදිහට සිහි කරන්න පුළුවන් නම් එතන සතිය වර්ධනය වෙනවා ඒකාග්‍රතාවය සමග. හැබැයි විදර්ශනා මූලිකව අපි වඩනකොට එහෙම එකක්ම නැවත නැවත සිහි කරලා හරියන්නේ ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නට ඕන ඒහා සම්බන්ධ සමස්තය දකින්න. අපි මේක උදාහරණයකින් කිව්වා ඊට ඉස්සරලා අවස්ථාවද ටෝච් එකේ ආලෝකය එක තැනකට එකතු කරන්න පුළුවන් ફોકસ කරන්න. ඕනනම් විහිදුවන්න ඕන. එක තැනකට ඒකාග්‍ර කළාන් පස්සේ එතන විතරයි පේන්නේ. විහිදුවෙන් පස්සේ සමස්තය පේන්නේ. එතකොට අන්නේ සමස්තය පේනකොට තමයි අපට මේ අන්තර් සම්බන්ධතා පැහැදිලි. ඒ කියන්නේ හේතුඵල ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන දේට අදාළ හේතුව අතීතේ තියෙන්නට පුළුවන්. එතකොට අතීතයේ පිළිබඳවත් අපිට සිහි වෙන්නට ඕන. ඊට පස්සේ වර්තමානයේ සිද්ධ වෙන දෙහි ප්‍රතිඵලය අනාගතේ වෙන්න පුළුවන්. එතකොට අනාගතය ගැනත් අපට සිහි වෙන්නට ඕන. එතකොට අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත ආධ්‍යාත්මික ඒ කියන්නේ තමන් සම්බන්ධ සහ පරිබාහිර අජ්‍යත් බහිද්ද ආධ්‍යාත්මික බාහිර ඊළඟට ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත මේ හැම ක්‍රමයකටම ඒකට අදාළ සාධක ඒකට අදාළ දේ එය විදර්ශනා කරන්න ඒ පිටිබඳ ප්‍රඥාව උපදවන්නට අවශ්‍ය හැම පැත්තකින්ම දකින්නට අපි වෑයම් කරනවා. ඒක හේතුඵල වශයෙන් දකින්න, පරමාර්ථ වශයෙන් බෙදා බලන්න, ත්‍රිලක්ෂණ වශයෙන් හි පොදු ලක්ෂණ බලන්න, අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් නිවනට සාපේක්ෂව ඒ දිහා බලන මේ විවිධ ක්‍රම වලින් ඒ දිහා බලන්නට උත්සාහ කරනවා. ඒතකොට මෙහෙම බලනකොට එකක එල්ලිලා විතරක් ඉඳලා හරියන්නේ එකක් සිහි වෙලා විතරක් හරියන්නේ ඒකට අදාළව හැම දෙයක්ම අපට සිහි කරන්නට පුළුවන්. ඒ නිසා විදර්ශනාවක් වඩනකොට ඒ ප්‍රඥාව අවදි කිරීමේදී සිහිය පුළුල් වෙනවා. දැන් මේ සම්බන්ධව මම හිතන්නේ දවසක් අපේ අරුණමන තුංග මහත්මයා හොඳ උදාහරණයක් කිව්වා මිත්‍රයෙක් සම්බන්ධව අර රාත්‍රී කාලයක ඇතෙක් හෝ අලියෙක් ඉන්න තැන ඒ කියන්නේ වල් අලියෙක් ඉන්න තැනකට යනකොට දැන් ඔහු බොහොම පරිස්සමින් අර ඇතාට නොදැනෙන හැටියට නොඇහෙන හැටියට පරිස්සමින් කකුල තියලා අඩිය තියලා යනවා. එතකොට අඩිය තියෙන එක ගැන පරිස්සම් වෙන්නත් ඕන වටපිට අතු රිකිලිවල පැටලෙන්නේ නැති වෙන්නත් ඕන සද්දය ඇහෙන්නේ නැති වෙන්නත් ඕන හුලං හමන දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕන ඒ හුලඟ උඩු හුලඟෙන් හිටියොත් එහෙම ඒක ගිහිල්ලා වල්ලා අර සතාට ස්පර්ශ වෙච්ච ගමන් ඌට යුව වැටෙනවා එතකොට මේ එහෙම නොවෙන්න යන්නත් ඕන මේ ඊළඟට ඒ ඇතාගේ හැසිරීම ගැන බලාගෙන ඉන්නත් උන මොකද ඌ කොයි වෙලාවෙ ඌට ඉව වැටිලා ඌ වෙනස් වෙනවද කියලා ඒ සතා හැසිරෙන හැටි බලන්නත් උන දැන් එතකොට මේ සියල්ලම පිළිබඳව එක මොහොතක අවදියෙන් ඉන්නට ඉතින් මේ අවදිමත් බව කොච්චර තීව්‍ර වුණාද කියනවනම් ඔහුට අත්දැකීමක් හැටියට සමස්තය නිකම් ප්‍රභාමත් වෙලා අලියාගේ අභ්‍යන්තරේ පවා ගස්කොළන් වල ඇතුළ පවා විනිවිද පෙනෙන තරමට ප්‍රභාවක් මනසේ ඇති වුණු සිද්ධියක් කිව්වේ. ඉතින් අන්න ඒ වගේ අපට විදර්ශනාව සඳහා අවශ්‍ය වෙන සතිය කියන එක නිකම්ම ඔසවනවා ගෙනියනවා පාත් කරනවා තබනවා කියලා ගිහිල්ලා හරියන්නේත් නැහැ කනවා කනවා කියලා එහෙම හරියන්නේත් නැහැ ඒක විතරක් නෙමෙයි ඉතින් එතනින් තමයි අපිට පටන් ගන්න වෙන්නේ වෙන කරන්න ක්‍රමයක් නෑ අපිට පුළුවන් හැටියට ඕනේ පටන් ගන්න හැබැයි අපි මතක තියාගන්න ඕන ඒ ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට අපි සිහිය දියුණු කරනකොට එකම අරමුණ තමයි යලි යලි සිහි කරන්නේ. ප්‍රඥාව වැඩෙන විදිහට සිහි කරනකොට එකම අරමුණ නෙමෙයි ඊට අදාළ සමස්තය සිහි කරන්නට පුළුවන් වෙන්නට ඕන. හැබැයි ඒකක්වත් භුක්ති විඳින්න නැතිව ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් භුක්ති විඳින්න නැතුව හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව තමයි අර සමස්තය සිහි කරන්නට ඕන. ඉතින් අන්න ඒ ගුණය තමයි අපිට විදර්ශනාවේදී වැදගත්.